ආ දැන් එහෙමනම් අපි ඉදිරියට තව පොඩ්ඩක් යමු. එතකොට දැන් රූපස්කන්ධයේ සමස්තයක් වශයෙන් අපි බැලුවා. රූප කියන්නේ කුමක්ද කියන බව පැහැදිලි කරගත්තා. ධාතු හතරක සංකරණය සංකලනය වේගවත් වීම රූපයි. ධාතු හතරක සංකලනයේ වේගවත් වීම රූපයි. ධාතු හතරක් එකට එකතු වෙලා තියෙන නිසා ඉඳුරන්ට අරමුණු වෙනවා. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිහිටගෙන ඉන්න ඔච්චරයි කියන්න තියෙන්නේ රූප ගැන. පවතිනවා කියලා කියන්නේ. සුද්ධ ධම්මා පවත්තන්ති. සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා. ආන් ඒවා රූප කියන්නේ. හරිය ලේසි තේරුම් ගන්න. ඉතින් අර වේගය නිසා අපිට ඒක ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. ආ මේ තවත් මොකන්ද කියනවා. තවදිසා දෙවලෝ රහතුන් වහන්සේලා ඉන්නවා. දපෝ ඉන්නවා. බුදුහාමුදුරුවෝ සියසෙන් දැකපු රහතුන් වහන්සේලාත් ඉන්නවා. එතකොට රහතන් වහන්සේ ඉමින් පසු රහත් වුණාට පස්සේ ඉපදුමක් තියනවද කියලා නැති ඉපදෙන්නේ නැහැ. රහත් වුණාට පස්සේ තණ්හාව නැහැ නේ. තණ්හාව තියෙනවා නම් එපා උපදින්න නේද? ඔව්. රහත් වෙනන් පස්සේ උපදින්නේ නැහැ. මේ තවුසසා ඉන්න රහතන් වහන්සේලා. මේ මිනිස් ලෝකේ තින්න ඇද්දි තවුසසා නෝ ඉන්න බෑ නේ. තවුසසා කියන්නේ ආර්ය නිකේතනයක්. බුදුහාමුදුරුවෝ සියසින් දැක්ක රහතන් වහන්සේලා ඉන්නවා. තව දිශාවට තව බුදුහාරුව පිරිනුවම් පළ දවස් 25යි නේද? 25 නේද? 2500 කියන්නේ දවස් 25ක් විතර. මිලව 100ක් අවුරුදු එක දවස. මිලව අවුරුදු 100ක් එක දවසයි. එතකොට 25 නේද? ඒක නෑ කියන්නේ. අය දිව්‍ය ලෝකයක දේවතාවුවක් දිව්‍ය සභාවක් පවත්වන අවස්ථාවේදී චුත වෙලා තියෙනවා. චුත වෙලා කියන්නේ මැරිලා. මනුස්ස ලෝකෙ ඉපදිලා. ඉපදිලා ලොකු ඉගෙන ගියාගෙන ලොකු මහත් වෙලා වැඩි වියටපත් වෙලා රස්සාව කරලා ළමයිනුත් හදලා අවුරුදු 80ක් ගිහිල්ලා මැරිලා මැරිලා ගිහිල්ලා ඉපදිලා තියෙන්නේ දිව්‍ය සභාවේ. එතකොට දිව්‍ය සභාවේ ස්තුති කතාව. ඈ දිව්‍ය සභාවේ ස්තුති කතාව කරනවා. පටන් ගත්ත වෙලාවේ මැරුණේ. මේ ඇවිදilla ඔක්කොම කරලා ඉවරලා හරි උපදිනකොට ඒකේ සභාවේ ස්තුති කතාව කරනවා. ඈ ඉතින් බලන්නකෝ ආයස කියන එක එතකොට දැන් රූපස්කන්ධය පිළිබඳව අපි කතා කරගෙන යන්නේ මේ කය කියන්නේ රූපයක් මේ කයේ තියෙන අනන්‍යතාවය තමයි මම අර කිව්වේ අනික් රූප වලට වඩා මේ කය කියන රූපය අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි මේක යථාර්ථයේ දකින්න හම්බ වෙන්න දකින්න අමාරු මොකද ආත්මදිට්ඨියෙන් වැහිලා තියෙන්නේ ආත්මදිට්ඨිය අපේ හිත ආත්මදිට්ඨියෙන් වහගෙන නේ තියෙන්නේ ඉතින් අර ආත්මදිට්ඨියෙන් වැසී ගියා වූ සිත් ඇත්ති අයට මේක යථාර්ථය පේන්නේ දැන් ඔක්කොම එකල කෙල ටිකක් ගිරින්න බලන්න මාත් ගිලිනවා හා හරි ඔය කට්ටියක් ගිලින්නකෝ කෙල ටිකක් පුළුවන්ද පුළුවන්ද පුළුවන් නේද? පුළුවන්. කිසි අප්‍රියාවක් එහෙම නැහැ නේද? කිසිම අප්‍රියාවක් නැහැ. හ්ම්. ඔන්නම් කරලක් ගිල්ලෑගේ. සෙම ටිකක් ගෙනින්නත් පුළුවන් ඔන්නම්. දැන් මේගොල්ලෝ සෙම ටිකක් කෙල ටිකක් බුලත් කොලයකට දාන්න. දාලා ඉවරලා පොඩ්ඩක් ඉඹල බලන්න. ඉඹල බලලා ගිලින්න. බෑ තමන්ගේම නෑ මොකද බැරි. එහෙම එහෙනම් ඉස්සල්ලා ගිල්ලේ මොකද? ආන් සිතත් එක්කලා තියෙනකන් ওই හැම දෙයක්ම හොඳා හොඳා හොඳා කියන මතේ තමයි ඉන්නේ. සිතෙන් එළියට ඇදලා දැම්මයන් පස්සේ ඕන්නේ යථාර්ථය පේනවා. පිළිකුල පේනවා. තේරුණා නේද? හොඳම උදාහරණයක් මම මේ කිව්වේ. අපේ කටේ දත් තියෙනවා. අපි දත් පිරිමැද බඳා ඉන්න ඔය. හොඳයි. දිවෙන් පිරිමදිනවා. දතක් ගලවලා අතට දුන්නොත් අනේ දොස්තර මහත්තයෝ ඈතට ගිහින් දාන්න කියයි. නේද? කටේ තියාගෙන හිටියේ මෙච්චර වෙලා. Tamangeම දතක්. ඔන්න ආත්ම දිට්ඨියෙන් වැසී ගිය නිසා අපිට යථාර්ථය දකින්න බෑ. තේරුණා නේද? නායේ හොටු තියෙනවා. කටේ කෙල තියෙනවා. ඈ මේ ඇඟ හැමතැනම ලේ දුවනවා. ඉතින් ගණනක් නැහැ. නමුත් මේ ලේ ටිකක් අරගෙන බේසමකට දාලා හොඳට මූණකට හොදගෙන පොඩ්ඩක් බීලා සැතපීව දාරන්න කිව්වොත් එහෙම. එහෙම්මම කලන්තය ඇදලා වැටේ නේද? ඒ තරම් පිළිකුල් සාගතයි. තේරුණේ? දැන් මේ ඔය නහය හොටු තියනවා නේද? කාගේ කාගේත් නහය හොටු තියනවා. දැන් ඔය හොටු හරහා ඇතුළට හුස්ම ටිකක් ගන්න බලන්න. ඔය පොඩ්ඩක්වත් ගඳ නැහැ. ගඳ නැහැ නේද? අන්න ආරම් බලන්නකො. දුර්ගන්ධයක් නැහැ නේද? හොටු හරහා යන්නේ හැබැයි. හොටු වල ගෑවිගෙන යන්නේ. ඔය කන්නන්න. දැන් මෙතෙන්දි වෙයි නම් ගෙදර ගිහිල්ලා හරි කමක් නැහැ. මේ නාහි ඇඟිල්ල ගහන්න. මෙහෙම කරලා ගහන්න ඇඟිල්ල. ඇඟිල්ල ගහලා පොඩ්ඩක් මෙහෙම බලන්න. බලලා ආයේ නාහි ළඟට කරන්න බලන්න ඇතුළට දාන්න එපා. ඇතුළට දැම්මොත් හරි හරියන්නේ නැහැ. නාහි ළඟට කරලා පොඩ්ඩක් ඉඹලා බලන්න. මේ ඉසමුදුනේ පසාගෙන යන්න එනවා දුර්ගන්ධය නේද? ඔන්නම් කරලා බලන්නකෝ. එතකොට තේරෙයි. දැන් හොට්ටු හරහා හුලං යනවා ඇතුළට. ගණනක්වත් නැහැ. පොඩ්ඩක් ඇඟිල්ල ගහලා මෙහෙම කරලා බලනවා ආයේ පොඩ්ඩක් කිට්ටු කරන්න බලන්න. ඇතුළට දාන්නත් එපා. ඇතුළට දැම්මොත් හරියන්නේ ආයතරයක්. පොඩ්ඩක් ළඟට කිට්ටු කරලා බලන්න ඕනේ. පුදුම ගඳක් තියෙන්නේ අප්පා. මන්නම් බලලා තියෙනවා. ඔයගොල්ලන් බලන්න. මම මේ කිව්වේ මොකක්ද දන්නවද? කයයි හිතයි දෙක එකට එකතු වෙලා තියෙනකම් මේකේ යථාර්ථය දකින්න බෑ. ආත්ම දිටියේ වැහිලා නැති ඉන්නේ අපේ හිත නේද? ඉතින් කොච්චරවත් කියන්නේ හොඳා හොඳා හොඳා පිරිසිදුයි ලස්සනයි නෑ සුගඳයි වටිනවා. ඕකම නෑ කියන්නේ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එළියට දාලා බලන්නයි කියලා. එළියට දාලා බලන්න. කෑලි කෑලි අරගෙන. අන්න එතකොට තේරෙයි. මොකද්ද මේ කොට කියලා. තේරුණේ? දැන් මේ ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි පිළිබඳව පොඩ්ඩක් මම දැනගන්න පොඩි උපමාවක් කියන්න. මේ තියෙන්නේ මේ තරම් රූපයක් තියෙන්නේ. මේසයත් රූපයක් ඈ තවර තියෙන්නේ ඕන තරම් රූප. කරත්තයක් එනවා. අලුත් කරත්තයක්. බ්‍රෑන්ඩ් නිව් එකක්. රෙජිස්ටර් කරලත් නෑ තාම. හ්ම් අලුත් එකක් ඈ. ගොනේ බැඳලා එන්නේ. ගුණා වේගයෙන් ආවා ගැව්වා බ්‍රේක් පාරක් කරත්ති නැවතුණා. මම මොකද කළේ ගුණා පැත්තකින් බැන්දා කරත්ති පැත්තකට දැම්මා. දැන් මේකට කරත්ති කියන්න පුළුවන්ද? ඈ? පුළුවන් නේද? මම උනේ බෑ කියයි කියලා. බෑ කිවනම් මම ගුණා කියනවා. ඒක දෙක කතාව. ඇති අන්තා. නැත්තම් මම කියනවා ගුණා කියලා. කරත්ති කියන්න පුළුවන් නේද? මේ තරත්තේ කෑලි කෑලි කෑලි කෑලි වලට ගලවනවා. බෝල්ලිය, බොස්කෙඩිය, දරා ගරාදී තට්ටුව, එනමුරිච්චි ඔක්කොම ගලවනවා. ගලවලා ගොඩ ගහනවා. දැන් කරත්තේ කියන්න පුළුවන්. බෑ. දැන් ලෑලි ගොඩක්, ලී කෑලි ගොඩක්, එන කෑලි ගොඩක් නේද? දැන් බලන්න වටිනා දේවල් තියනවද කියලා උතන? තියනවා නේද? මේ ලෑලි කෑලි ටික අරගෙන ඇඳක් හදා ගන්න පුළුවන්, මේසයක් පුටුවක් හදා ගන්න පුළුවන්, බුඩිය ගන්නත් පුළුවන්. ඈ හොඳ ලී කෑලිත් තියෙන මම ඒකනේ අලුත් කරත්තයක් කියලා පටන් ගත්ත එක නෑ ඈ වටිනා දේවල් තියෙනවා නේද ඔව් දුර්ගන්ධයක් තියෙනවද කියලා බලන්න ඒත් නෑ නේද දුර්ගන්ධයක්වත් නෑ අමුතුවෙන් දුර්වර්ණයක්වත් නෑ අසාරයක්වත් නෑ පිළිකුලකුත් නෑ දැන් මේක ලෑලි කෑලි පොඩ දමාගෙන ඒක උඩින් බුදියා ගන්න කිව්වත් පුළුවන්ද බුදියා ගන්න පුළුවන් නේද ලෑලි කෑලි උඩ උඩින් බුදියා ගන්න පුළුවන් එහෙම පිළිකුලක් නෑ අසාරේකුත් නැහැ, අසුභේකුත් නැහැ, දුර්ගන්ධේකුත් නැහැ. නෑ නේද? නෑ. දැන් හරි නේද? මතක තියාගන්න. කරත්තේ ගලෝපු ගොඩ අමතක කරන්න එපා. මතකයිද? ඔය කරත්තේ නිකන් නෙමෙයි යාවේ. කරත්තකාරයෙකුත් එක්කලා කරත්තයක් එන්නේ. ගොනා බ්‍රේක් ගහනකොට කරත්තකාරයා අයහා පැත්තට වැටිලා උගේ හිත පැත්තකට ගිහිල්ලා කය පැත්තකට ගිහිල්ලා දැන් මේකට පැය කියන්න පුළුවන්. ඔව්. පුළුවන් බැයිද? පුළුවන් නේද? කය කියන්න පුළුවන්. හිත පැත්තකට ගිහිල්ලා කය පැත්තකට ගිහිල්ලා. දැන් ඕක මම පස්සේ දැක්කේ නැත්නම් ඕකට තමයි ඉස්සෙල්ලා වැඩක් දෙන්නේ මම. ඒක පස්සේ නෑ දැක්කේ. මේකත් කෑලි කෑලි කෑලි කෑලි වලට ගලවනවා. ගැලෙව්වා. 32කට ගලවන්න පුළුවන්. කෙසන් ලොං දත් නිය ඈ බොකු බඩවැල් සෙම නහක් හොටු මල මූත්‍ර වමනය ආදී 32කට ගැලෙව්වා. යටකටු මස් ගලල ගොඩ ගැහුවා. දැන් මේකට කය කියන්න පුළුවන්. බෑ නේද? එහෙනම් මොකද්ද කියන්නේ? අසූචි ගොඩක් අසූචි ගොඩක්. දැන් පොඩ්ඩක් හිතලා බලන්න දවස් දෙකක් තුනක් තිබුණොත් මොකද වෙන්නේ කියලා. කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා පණුව ගහලා හිඳ මැස්ස ඇවිදilla ඕජා උරා බීලා නේද? ඕජාව පල්ලෙහාට වැක්කිරේ. දැන් ඔතන බුදියා ගන්න කිව්වොත් ඕක උඩ බෑ නේද? බුදියා ගන්නත් බෑ. බලන්න වටිනා දේවල් තියනවද කියලා? නෑ නේද? සුවඳවත් දෙයක් තියනවද? වටිනා දේකුත් නෑ නේද? සුබද අසුබද? ඔතන ඉන්න කිව්වොත් එළිය වෙනකම් ඒත් බෑ නේද? හිත තියෙනකම් කමන්නේ හිත හිතත් කයත් දෙක එකට වෙලා එකට එකතු වෙලා තියෙනකම් නම් ඉන්නවා අපූර්වට බැරි වෙලා හරි හිත ඉවත් වෙලා ගියොත් එහෙම කෑ ගහන්නේ මට ඉන්න බැරියෝ කියලා නේද හිතත් එක්කලා එකට තියෙනකම් නම් අනික් කෙනෙක් කෙනාට කැමතිත් නෑ අපූර්වට ඉන්නවා නේද ඈ හිත ඉවත් වෙලා ගියොත් එහෙම මලා තමයි හිත ඉවත් වෙලා ගියොත් මලා තමයි නේද ඒක තමයි. අන්න ඒකද බලන්න ඕනේ. මේ කයේ යථාර්ථය බලන්න ඕනේ හිත ඉවත් වෙලා ගියන් පස්සේ. දැන් අර ගොඩ ගැන මතකයි නේද? බලන්න සාරයක් නැහැ, සුබයක් නැහැ. අසාරයි, අසුබයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. ඒක උඩින් බුදියා ගන්නත් බෑ නේද? දැන් ඔතන සුද්ධ කරලා පිරිසිදු කරලා දාන්න කිව්වොත් එහෙම පොළවෙත් අඩි 4ක්වත් හරන්න වෙයි නේද? සුද්ධ කරන්න කිව්වොත් එහෙම. එතන බුදියා ගන්න කිව්වොත් ඒත් බෑ නේද? ඔන්න යථාර්ථය. දැන් අර කරත්තේ කොට දිහා බලාගෙන ඉන්න මේ කය ගලෝප දෙන බලාගෙන ඉන්න. අන්න එතකොට ලස්සනට පෙනෙයි මේ කයේ තියෙන යථාර්ථය. කය ගලෝප ගොඩයි අර කරත් ගලෝප ගොඩයි දිහා බලාගෙන ඉන්න. ලස්සනට අවබෝධ වෙයි කය කියන්නේ මොකද්ද? රූපයන් අතර කොච්චර දුරට වටිනාකමක් තියෙනවද කියලා පෙනේ. සංසන්දනය කරලා බලන්න. පුළුවන් නේද? පුළුවන් නේද? මෙන්න කයෙහි යථාර්ථය. අසාරයි, අසුබයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. බොරුවක් නෙමෙයි මේක. සහජ ගැත්තක්. මේක අර හමක් පොරෝලා ඇට සැකිල්ලකින් කෙලින් කරලා මස් වලින් හැඩතල ගන්නවල නහර වලින් බැඳලා හමක් පොරවලා තියෙනකන් අපි රැවටිලා ඉන්නවා ලස්සනයි හොඳයි වටිනාකමක් තියෙනවා ඇතුලේ වටිනා දේවල් ඇති හිමි කරගන්න නැත්නම් හොඳයි කිය ගියාම හිත හිතා ඉන්නවා තේරුණේ බහින්ද ඉස්සල්ලා දැන් බස් එකේම යනකොට ඒව එකක් දැක්කොත් එහෙම බහින්ද ඉස්සල්ලා ටෙලිෆෝන් නම්බරය අතිල්ල ගත්තොත් හොඳයි කියලා හිත හිතා ඉන්නවා කොහොම යනකොට බස් එක ගැස්සිලා ගැස්සිලා හොක් ගාලා දැම්මා. ඊට පස්සේ ඇඩ්‍රස් තමයි නේද? ඇඩ්‍රස් <laughs> තමයි මේ බස් එක යන්නේ නැහැ පයින් යන්නේ ඊට පස්සේ. ඒ බස් එක ගිය පැත්තටවත් යන්නේ නැහැ. ඕන් තත්ත්වය. ඇතුලේ තියෙනකම් ප්‍රශ්නයක් නැහැ පේන්නේ මේවා ගැන හිතන්න ඕනේ පින්නතුනේ. චින්තනය. චින්තනය. එතනින් තමයි දර්ශනයට යන්නේ. හිතා බලන්න. මම මේ කියන දේවල් ගැන හිතා බලන්න. කාටවත් මේකට විරුද්ධව නැගී හිටින්න බෑ. ඈ මේකට බුද්ධාගමක් කියලාවත් එතකොට අන්‍ය ආගමක් කියලාවත් සිංහල ජාතිය කියලාවත් අන්‍ය ජාතියක් කිය හැම එකක් නැහැ. සත්‍ය සත්‍යමයි. සත්‍යය ਸਰව සාධාරණයි. ਸਰව දේශිකයි, ਸਰව කාලිකයි. මේ කය කියන්නේ අසාර අසුබ පිළිකුල් සහගත තැනක්. ඒක ඇත්තක් බොරු නෙමෙයි. ඒක හැම දේශයකටම හැම පුද්ගලයෙකුටම හැම කාලයකටම සාධාරණයි නේද? සත්‍යයේ ලක්ෂණ ඒක තමයි. මේ වගේ නඹෝධ කරගන්න අපහසුයක් නෑ. හිතන පුද්ගලයාට මේ ගැන හිතා ගන්න පුළුවන් මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. දැන් බලන්න කය ගලවපු ගොඩයි, කරත් ගලවපු ගොඩයි. තේරුණා නේද? දැන් ඊළඟට දැන් 11යි වෙලාව ඒ කට්ටිය ගිහිල්ලා ඉවර වෙලා පෝර උරයක් අරගෙන අර එහා පැත්තේ වැසිකිළියක් තියෙනවා. ඒ ගොඩ දාගෙන එන්නට. ඇයි hina වෙන්නේ? ගොඩ දාගෙන එන්නකො. ගොඩ දාගෙන ඇවිදිලා මේ කය ගලවපතෙනින් තියන්න. කය ගලවපතෙනින් තියන්න. දැන් බලන්න වැඩි අසුචි තියෙන්නේ කොතනද? අර පිරුණු වැසිකිළිය ඇතුලේද මේ කය ඇතුලේද? ආ අර පිරුණු වැසිකිළිය ගොඩ දාපු උරේ තුල තියෙන අසුචි වර්ග දෙකයි. ඒත් භාගයට පස් වෙලා. මල මූත්‍ර විතරක් නෑ නේද? අසුචි වර්ග දෙකයි. භාගයට පස් වෙලා. නමුත් මෙතන උණු උණුමේ ඕජාව වැක්කිරි වැක්කිරි 32ක් තියෙනවා නේද? තියෙනවා නේද? ඔව්. දැන් ඔයගොල්ල කැමති අඩුවෙන් අසෝචි තියෙන තැනටද වැඩියෙන් අසෝචි තියෙන තැනටද? අඩුවෙන් අසෝචි තියෙන තැනට කැමති නේද? ඈ නෑ නෑ ඒකට ඒක වෙනම කතාවක්. වැඩියෙන් කැමති. වැඩියෙන් හොඳ අඩුවෙන් අසෝචි තියෙන තැනද වැඩියෙන් අසෝචි තියෙන අඩුවෙන් අසෝචි තියෙන තැන නේද? දැන් කවුරු හරි කියනවා මේ දෙකෙන් මේ ගොඩවල් දෙකෙන් අර වැසිකිළියයි එතකොට කයගලෝප තැනයි මේ දෙකෙන් එකක් කැමති එකක් සිප වෙනඳ ගන්නදී කියලා. දැන් ඔයගොල්ලෝ සිප වෙනඳ ගන්නේ අඩුවෙන් අසෝචි තියෙන තැනද වැඩියෙන් තියෙන තැනද? දෙකක්වත් එකක්වත් බෑ කියලා පැනලා දුවන්න දෙන්නේ නැහැ. කොහොම හරි එකක් සිපවැළඳ ගන්න ඕනේ. දැන් අවංකව කියන්න සිපවැළඳ ගන්නවා නම් අඩුවෙන් අසෝචි තියෙන තැන නේද? එහෙනම් ඔය කියන්නේ මේකට වඩා පිරුණු වැසිකිළිය හොඳයි කියලාද? ඈ? හොඳයි? ආ අපෝ ආමුදුර මේක ගන්නව දෙයක් නැති කළා. ඔය බව දන්නවනම් එන්නේත් නෑ අපි. කරපු වැඩේ. ඔය බව දන්න නම් එන්නේ නැහැ හොඳයි. දැන් ඉතින් මට ඊට වඩා මේ ගැන කතා කරන්න බෑ. දැන් වෙලාව හරි. අනිත් දවසේ කෑලි කෑලි ගලවනවා. අනිත් දවසේ ආපු හැටියෙම ගලවන තමයි පටන් ගන්නෙ. කට්ටි එන එකක් නැද්ද මන් දන්නේ නැහැ. එන්න ඕන එන්න ඕන ගැලේකට ගමන්නේ හයි කරලා දෙනවා ඈ. තිබුණා වගේම හයි කරලා දෙනවා. ගලවලා පෙන්නනවා පෙන්නලා හයි කරනවා. අය කරලා මෙහෙ තියන්නත් බෑ අරයි යන්නත් ඕනේ හැබැයි. තේරුණේ? එහෙමනම් දැනට ඔය ඇති ධාතු මනසිකාරය සහ පිළිකුල භාවනාව පිළිබඳව සංක්ෂිප්ත වார்த்தාවක් ඉදිරිපත් කළේ අනිත් දවසේ අපි කය පිළිබඳව ඇදලා කෑලි කෑලි ගලෝලා බලමු හොඳේ එහෙමනම් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණං ආපරිමුංචිස්සාමි